චංකේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසෝ චාරිකං චරමානෝ මහතා බික්ඛෝ සංඝේන සද්ධින් යේන ඕපසාදං නාම කෝසලානම් බ්‍රාහ්මන ගාමෝ තදවසරේන් తత్ర සුදම් භගවා ඕපසාදේ විහෙරති උත්තරේන ඕපසාදං දේවවනේ සාලවනේ තේන කෝපන සමයේන චංකේ බ්‍රාහ්මනෝ කෝපසාදං අජ්ජහවසතේ සත්තු සදං සතින කට්ඨෝ දකං සදඤ්ඤං රාජභොග්ගං රඤ්ඤාපසේන දිනා කෝසලේන දින්නම් රාජදායං බ්‍රහ්මදෙය්‍යං අස්සෝසං කෝ ඕපසාදකා බ්‍රාහ්මනගහපතිකා සමනෝ කලෝ භෝගෝතමෝ සත්‍යපුත්තෝ සත්‍යකුලා පබ්බජිතෝ කෝසලේසෝ චාරිකං කරමානෝ මහතා බෙක්ඛෝ සංඝේන සද්ධින් ඕපසාදං අනුප්පත්තෝ ඕපසාදේ විහෙරති උත්තරේන ඕපසාදං දේවවනේ ශාලවනේ සංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අභොග්ගතෝ ඉතිතේසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්‍මකං සස්සමන බ්‍රාහ්මණින් පයං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේකत्वा පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති සාධෝකෝපන කතාරෝපානං අරහතන් දස්සනං හෝති තේ අතකෝ ඕපසාදකා බ්‍රාහ්මනගහපතිකා ඕපසාදානික්ඛමිत्वा සංඝා සංඝේ ගනේ භෝතා උත්තරේන මුඛා ගච්ඡanti යේන දේවවනං ශාලවනං තේන කෝපන සමයේන චංකේ බ්‍රාහ්මනෝ උපරිපාසාදේ දිවාසෙයං උපගතෝ හෝති අද්දසාකෝ චංකේ බ්‍රාහ්මනෝ ඕපසාදකේ බ්‍රාහ්මන ගහපතිකේ ඕපසාදානෙක්ක මිත්වා සංඝා සංඝේ ගනේ බොහෝතේ උත්තරේන මුඛේ ගච්ඡන්තේ යේන දේවවනං ශාලවනං දිස්වාන කත්තං ආමන්තේසි හින්නකෝ බොහෝ කත්තේ ඕපසාදේ බ්‍රාහ්මණ ගහපතිකා ඕපසාදානෙක්ක මිත්වා සංඝා සංඝේ ගනේ බොහෝතා උත්තරේන මුඛා ගච්ඡන්තේ යේන දේවවනං ශාලවනන්තේ අත්තේ භෝචංකේ සමනෝ භෝගෝතමෝ සක්්‍යපුත්තෝ සක්්‍යකුලාපබ්බජිතෝ කෝසලේසෝ චාරිකං චරමානෝ මහතා බික්ඛෝ සංඝේන සද්ධින් ඕපසාදං අනුප්පත්තෝ ඕපසාදේ විහෙරති උත්තරේන ඕපසාදං දේවවනේ ශාලවනේ සංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බොග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සමේතේ භවන්තං ගෝතමන් දස්සනාය උපසංකමන්තේ තේ තේන හේ භෝකත්තේ යේන ඕපසාදකා බ්‍රාහ්මන ගහපතිකා තේන උපසංකම උපසංකමේत्वा ඕපසාදකේ බ්‍රාහ්මන ගහපතිකේ එවං වදේහි චංකේ භෝ බ්‍රාහ්මනෝ එවමාහ ආගමෙන්තු කිර භවන්තෝ සංකේපේ බ්‍රාහ්මනෝ සමනං ගෝතමන් දස්සනාය උපසංකමිස්සති තේ එවං බොහෝති කෝසෝ කත්තෝ සංකේස බ්‍රාහ්මනස්ස පටිසුත්වා යේන ඕපසාදකා බ්‍රාහ්මන ගහපති කාත්තේන උපසංකමේ උපසංකමිත්වා ඕපසාදකේ බ්‍රාහ්මන ගහපතිකේ ඒතදවෝච සංකේ බොහෝ බ්‍රාහ්මනෝ ඒවමාහ ආගමෙන්තු කිර භවන්තෝ සංකේපේ බ්‍රාහ්මනෝ සමනං ගෝතමන් දස්සනාය උපසංකමිස්සති තේ තේන කෝපන සමයේන නානා වේරජ්ජකානම් බ්‍රාහ්මනානම් පංචමත්ථානි බ්‍රාහ්මන සතානේ ඕපසාදේ පටිවසන්තේ කේනචිදේව කරණීයේන අස්සෝ සංකෝතේ බ්‍රාහ්මනා සංකේ කිර බ්‍රාහ්මනෝ සමනං ගෝතමන් දස්සනාය උපසංඛමිස්සති තේ අත කෝතේ බ්‍රාහ්මනා ඒන සංකේ බ්‍රාහ්මනෝ තේන උපසංඛමේ උපසංඛමේत्वा සංකේං බ්‍රාහ්මණං ඒතදවෝචොන් සච්ඡං කිර බවං සංකේ සමනං ගෝතමන් දස්සනාය උපසංඛමිස්සති තේ ඒවං කෝ මේ බොහෝති අහම්පේ සමනං ගෝතමන් දස්සනාය උපසංකමිස්සාමීති මා භවං චංකේ සමනං ගෝතමන් දස්සනාය උපසංකමේ න අරහතේ භවං චංකේ සමනං ගෝතමන් දස්සනාය උපසංකමිතුම් සමනෝත්වේව ගෝතමෝ අරහතේ භවන්තං චංකින් දස්සනාය උපසංකමිතුම් බවං හි සංකේ උබතෝ සුජාතෝ මාතිතෝ ච පිටිතෝ ච සංසොද්ධ ගහනිකෝ යාව සත්තමා පිතාමහ යෝගා අක්ඛිත්තෝ අනුපක්කොට්ඨෝ ජාතිවාදේන යම්තේ භවං සංකේ උබතෝ සුජාතෝ මාතිතෝ ච පිතිතෝ ච සංසොද්ධ ගහනිකෝ යාව සත්තමා පිතාමහ යෝගා අක්ඛිත්තෝ අනුපක්කොට්ඨෝ ජාතිවාදේන ඉමිනා පංගේන න අරහතේ භවං සංකේ සමනං ගෝතමන් දස්සනාය උපසංකමිතුම් සමනෝත්වේව ගෝතමෝ අරහතේ භවං සං සංකේං දස්සනාය උපසංකමිතුම් බවං හිතංකේ අඩ්ඩෝ මහද්ධනෝ මහා භෝගෝ පේයාලම් බවං හිතංකේ තින්නං වේදානං පාරගෝ සනිගණ්ඩෝ කේටුබහනං සාක්කරප්ප වේදේන ඉතිහාස පංචමානං පදකෝ වේයාකරණෝ ලෝකායත මහා පුරිස ලක්ෂණේසු අනවයෝ පේයාලම් බවං හිතංකේ අබිරෝපෝ දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්නපොක්කරතාය සමන්නාගතෝ බ්‍රහ්මවන්නේ බ්‍රහ්ම උවච්චසේ අක්කොද්ධාවකාශෝ දස්සනාය පේයාලම් බවං හිතංකේ සීලවා බුද්ධ සීලේ බුද්ධ සීලේන සමන්නාගතෝ පේයාලම් බවං හිතංකේ කල්යාණ වාචෝ කල්යාණ වාක්කරණෝ පෝරියා වාචාය සමන්නාගතෝ විස්සට්ඨාය අනේල ගලාය අත්ථස්ස විඤ්ඤාපනියා තේයාලම් බවං හිතංකේ බහොන්නං ආචාර්ය පාචාරියෝ තේනේ මානවක සතානේ මන්තේ වාචේතේ පේයාලම් බවං හිතං කේරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ තේයාලම් බවං හිතං කේ බ්‍රාහ්මනස්ස පොක්ඛරසාතිස්ස සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ තේයාලම් බවං හිතං කේ ඕපසාදං අජ්ජා වසතේ සත්තුස්සදං සතින කට්ඨෝදකං සදඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසේන දිනා කෝසලේන දින්නම් රාජදායම් බ්‍රහ්මදේයම් යම්තේ භවං චංකේ ඕපසාදං අජ්ජාවසතේ සත්තුස්සදං සතින කට්ඨෝදකං සදඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසේන දිනා කෝසලේන දින්නම් රාජදායම් බ්‍රහ්මදේයම් ඉමිනාපංගේන න අරහතේ බවං සංකේ සමනං ගෝතමන් දස්සනාය උපසංකමිතුම් සමනෝත්තේව ගෝතමෝ අරහතේ භවන්තං සංකින් දස්සනාය උපසංකමිතුන් තේ එවං වත්තේ සංකේ බ්‍රාහ්මනෝ තේ බ්‍රාහ්මනේ ඒසදවෝච තේන හි බොහෝ මම පීසුනාත යථාමයමේව අරහාම සංභවන් සංගෝතමං දස්සනාය උපසංකමිතුම් නත්වේව අරහතේ සෝභවං ගෝතමෝ අම්හා සම්දස්සනාය උපසංකමිතුම් සමනෝ කලෝ භෝ ගෝතමෝ උබතෝ සුජාතෝ මාතිතෝ ච පිතිතෝ ච සංසොද්ධ ගහනිකෝ යාව සත්තමා පිතාමහ යුගා අක්ඛෙත්තෝ අනුපක්කුට්ඨෝ ජාතිවාදේන යම්තේ බොහෝ සමනෝ ගෝතමෝ උබතෝ සුජාතෝ මාතිතෝ ච පිතිතෝ ච සංසොද්ධ ගහනිකෝ යාව සත්තමා පිතාමහ යුගා අක්ඛෙත්තෝ අනුපක්කුට්ඨෝ ජාතිවාදේන ඉමිනා පංගේන න අරහතේ සෝභවං ගෝතමෝ අම්හා කන්දස්සනාය උපසංකමිතුම් අතකෝ මයමේව අරහාම තං බවන් සංගෝතමං දස්සනාය උපසංකමිතුම් සමනෝ කලෝ බෝ ගෝතමෝ පහෝතං හිරඤ්‍ය සුවන්නං ඕහාය පබ්බජිතෝ භූමිගතං ච වේහා සට්ඨං ච පේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ ධාරෝ සමානෝ සුසුකාලකේසෝ භද්රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ පේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කේසමස්සුං ඕහාරත්වා පාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ පේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ අබිරූපෝ දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්නපොක්කරතාය සමන්නාගතෝ බ්‍රහ්මවන්නං බ්‍රහ්මවච්චසේ අක්කුද්දාවකාසෝ දස්සනාය පේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ සීලවා අරිය සීලේ කුසල සීලේ කුසල සීලේන සමන්නාගතෝ තේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ කල්යාණ වාචෝ කල්යාණ වාක්කරණෝ පෝරියා වාචාය සමන්නාගතෝ විස්සට්ඨාය අනේලගලාය අත්තස්ස විඤ්ඤාපනියා තේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ බහුන්නං ආචාරිය පාචාරියෝ තේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ කීන කාමරාගෝ විගතචා පල්ලෝ තේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ කම්මවාදී කිරියවාදී අපාප පුරෙක්ඛාරෝ බ්‍රහ්මඤ්ඤාය පජාය තේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ උච්ඡා කුලා පබ්බජිතෝ අසම්භින්නා කත්තිය කුලා පේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ අඩ කුලා පබ්බජිතෝ මහද්ධනා මහා භෝගා පේයාලම් සමනං කලෝ භෝගෝතමෝ තිරෝ රට්ඨා තිරෝ ජනපදා සම්පුච්චිතොම් ආගච්ඡanti පේයාලම් සමනං කලොං භෝගෝ තමං අනේකානි දේව සතානි පානේහි සරණං ගතානි පේයාලම් සමනං කලොං භෝගෝ තමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අභෝග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති තේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ ද්වත්තින් සමහා පුරිස ලක්කනේ හේ සමන්නාගතෝ තේයාලම් සමනං කලෝ භෝගෝතමං රාජාමාගදෝ සේනියෝ බිම්බිසාරෝ සපොත්තදාරෝ පානේහි සරණං ගතෝ තේයාලම් සමනං කලෝ භෝගෝ තමං රාජාපසේන දීකෝ සලං සපුත්ත දාරෝ පානේහි සරණං ගතෝ පේයාලම් සමනං කලෝ භෝගෝ තමං බ්‍රාහ්මනෝ පොක්ඛරසාතේ සපුත්ත දාරෝ පානේහි සරණං ගතෝ පේයාලම් සමනෝ කලෝ භෝගෝතමෝ ඕපසාදං අනුප්පත්තෝ ඕපසාදේ විහෙරති උත්තරේන ඕපසාදං දේවවනේ ශාලවනේ යේ පනකෝ කේචේ සමනාවා බ්‍රාහ්මනාවා අම්හාකං ගාමක්ඛෙත්තං ආගච්ඡන්ති අතේතේ නොතේ හොන්ති අතිතේ කෝපනම් හේහි සක්කාතබ්බා ගරුකාතබ්බා මානේතබ්බා පූජේතබ්බා යම්තේ බෝ සමනෝ ගෝතමෝ ඕපසාදං අනුප්පත්තෝ ඕපසාදේ විහෙරති උත්තරේන ඕපසාදං දේවවනේ ශාලවනේ අතේතේ අම්හාකං සමනෝ ගෝතමෝ අතේතේ කෝපනම් හේහි සක්කාතබ්බෝ ගරුකාතබ්බෝ මානේතබ්බෝ පූජේතබ්බෝ ඉමිනා පංගේන න අරහතේ සෝභවං ගෝතමෝ අම්හා කන්දස්සනාය උපසංකමිතුම් අත කෝමයමේව අරහාම තං භවං තං ගෝතමං දස්සනාය උපසංකමිතුම් එත්තකංකෝ අහං බොහෝතස්ස බොහෝතෝ ගෝතමස්ස වන්නං පරියාපුනාමි නචසෝ භවං ගෝතමෝ එත්තක වන්නෝ අපරිමාණ වන්නෝ හේසෝ භවං ගෝතමෝ ඒකමේකේනපි බොහෝ අංගේන සමන්නාගතෝ න අරහතේ සෝ භවං ගෝතමෝ අම්හා කන්දස්සනාය උපසංකමිතුම් අතකෝ මයමේව අරහාම සංභවන්තං ගෝතමන් දස්සනාය උපසංකමිතුම් තේනහි බොහෝ සබ්බේව මයං සමනං ගෝතමං දස්සනාය උපසංකමිස්සාමාති අතකෝ චංකේ බ්‍රාහ්මනෝ මහතා බ්‍රාහ්මන ගණේන සද්ධින්ගේන භගවාතේන උපසංකමේ උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වායේ කමන්තං නිසේදේ තේන කෝපන සමයේන භගවා බුද්දේහි බුද්දේහි බ්‍රාහ්මනේහි සද්ධෙන් කිංචි කිංචේ කතං සාරාණීයං වේති සාරෙත්වානිසින්නෝ හෝති තේන කෝපන සමයේන කාපටිකෝ නාම මානවෝ ධාරෝ වුත්තසිරෝ සෝලසේවස් සුද්දේශිකෝ ජාතියාත් තින්නං වේදානං පාරගෝ සනිගණ්ඩෝ කේටුබානං සාක්කරප්පදේදානං ඉතිහාස පංචමානං පදකෝ වේයාකරණෝ ලෝකායත මහා පුරිස ලක්ඛනේසු අනවයෝ තස්සං පරිසායන් නිසින්නෝ හෝති සෝ බුද්ධානං බ්‍රාහ්මනානං භගවතා සද්ධින් මන්තේමානානම් අන්තරන්තරා කතං ඕපාතේති අතකෝ භගවා කාපටිකං මානවං අපසාදේසේ මායස්මා භාරද්වාජෝ බුද්ධානං බුද්ධානං බ්‍රාහ්මනානං මන්තේ මානානං අන්තරන්තරා කතං ඕපාතේතුම් කථාපරියෝසානං ආයස්මා භාරද්වාජෝ ආගමේතෝති එවං උත්තේ සංකේ බ්‍රාහ්මනෝ භගවන් සංඝේ සදවෝච මා භංගෝතමෝ කාපටිකං මානවං අපසාදේසේ කුලපුත්තෝච කාපටිකෝ මානවෝ බහුසුතෝච කාපටිකෝ මානවෝ කල්යාණ වාක්කරණෝ කාපටිකෝ මානවෝ පණ්ඩිතෝච කාපටිකෝ මානවෝ පහෝති ච කාපටිකෝ මානවෝ බොහෝසා ගෝතමේන සද්ධිම් අස්මින් වචනේ පටිමන්තේ තුන්ති අතකෝ භගවතෝ ඒතද හෝසි අද්ධාකෝ කාපටිකස්ස මානවස්ස තේ විජ්ජකේ පාවචනේ කතං භවිස්සති තථාහි නම් බ්‍රාහ්මනා සම්පූර්ණකරොන්ති තේ අතකෝ කාපටිකස්ස මානවස්ස තේතද හෝසි යදා මේ සමනෝ ගෝතමෝ චක්ඛුනා චක්ඛුං උපසංහරිස්සති අතාහං සමනං ගෝතමං පඤ්ඤං පුච්චේසාමීති අතකෝ භගවා කාපටිකස්ස මානවස්ස චේතසා චේතෝ පරිවිතක්කමඤ්ඤාය යේන කාපටිකෝ මානවෝ තේන චක්ඛුනේ උපසංහාසේ අතකෝ කාපටිකස්ස මානවස්ස ඒතද හෝසේ සමන්නාහරති කොහොමං සමනෝ ගෝතමෝ යන්නෝනාහං සමනං ගෝතමං පඤ්ඤං පොච්චේයන්තේ අතකෝ කාපටිකෝ මානවෝ භගවන්තං ඒතද හෝචේ යමිදං භෝගෝතම බ්‍රාහ්මනානං පෝරාණානං මන්තපදං ඉති හිතිහ සම්පරාය පිටක සම්පදාය තත්තච බ්‍රාහ්මනා ඒකංසේන නිට්ඨං ගච්ඡanti ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති ඉද භවං ගෝතමෝ කිමාහාති කිම්පන භාරද්වාජ අත්ථිකෝචේ බ්‍රාහ්මනානම් ඒක බ්‍රාහ්මනෝපි යෝ ඒවමාහ අහමේ සංජානාමි අහමේ සම්පස්සාමි ඉදමේව සත්‍යම් මෝඝ මඤ්ඤන්ති නොහිදං භෝ ගෝතම කිම්පන භාරද්වාජ අත්ථිකෝචේ බ්‍රාහ්මනානම් ඒකාචරියෝපි ඒකාචරිය පාචරියෝපි කියාව සත්තමා ආචාර්ය මහා යුගාපේ යෝ ඒවමාහ අහමේ සංජානාමි අහමේ සංපස්සාමි ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති නොහිදං භෝ ගෝතම කිම්පන භාරද්වාජ යේපේත්තේ බ්‍රාහ්මනානං පුබ්බකා ඉසයෝ මන්තානං අත්තාරෝ මන්තානං පවත්තාරෝ යේ සමිදං වේතරහි බ්‍රාහ්මනා පෝරාණං මන්තපදං ගේතං පවුත්තං සමහෙතං තදනුගායන්තේ තදනුභාසන්තේ වාචිත මනුභාසන්තේ වාචිත මනුවාචෙන්තේ සේයතේ දම් අට්ඨකෝ වාමකෝ වාමදේවෝ වෙස්සාමිත්තෝ යමතග්ගේ අංගේ රසෝ භාරද්වාජෝ වාසෙට්ඨෝ කස්සපෝ භගෝ තේපි ඒවමහංසෝ මය මේ සංජානාම මයං මේ සංපස්සාම ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති නොහිලං භෝගෝතම ඉති කිර භාරද්වාජ නත්ථි කෝචි බ්‍රාහ්මනානම් ඒක බ්‍රාහ්මනෝපි යෝ ඒවමාහ අහමේ සංජානාමි අහමේ සංපස්සාමි ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති නත්තේ කෝචේ බ්‍රාහ්මනානං ඒකාචාරියෝපි ඒකාචාරිය පාචාරියෝපි යාව සත්තමා ආචාරිය මහයුගා යෝ ඒවමාහ අහමේ සංජානාමි අහමේ සංපස්සාමි ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති ये पिते ब्राह्मणानम् पुब्बकायिषयो मन्थानम् कत्तारो मन्थानम् पवत्तारो ये समिदङ्गेतरहि ब्राह्मणा पौराणम् मन्त्रपदङ्गेतम् पहुत्तम् समिहितम् तदनुगायन्ति तदनुभासन्ति भासितमनुभसन्ति वाचितमनुवाच्यन्ते श्रेयतेदम् අට්ඨකෝ වාමකෝ වාමදේවෝ වෙස්සාමිත්තෝ යමතග්ගේ අංගේ රසෝ භාරද්වාජෝ වාසෙට්ටෝ කස්සපෝ බගෝත්තේපින ඒවමාහංසෝ මයමේ සංජානාම මයමේ සංපස්සාම ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤන්තේ සේයතාපි භාරද්වාජ අන්ධවේනේ පරම්පරා සංසත්තා පුරිමෝපේන පස්සතේ මජ්ජිමෝපේන පස්සතේ පච්චිමෝපේන පස්සතේ එවමෙව කෝ බාරද්වාජ අන්ධවේනෝපමං මඤ්ඤේ බ්‍රාහ්මනානං භාසිතං සම්පජ්ජතේ පුරිමෝපේන පස්සතේ මජ්ජිමෝපේන පස්සතේ පච්චිමෝපේන පස්සතේ තංකින් මඤ්ඤසි භාරද්වාජ නනු එවං සන්තේ බ්‍රාහ්මනානං අමෝලිකා සද්ධා සම්පජ්ජති තේ නකොත්ථ භෝගෝතම බ්‍රාහ්මනා සද්ධායේව පෛරුපාසන්තේ අනුස්සවාපෙත්තහ බ්‍රාහ්මනා පෛරුපාසන්තේ තේ කුබ්බේව කෝසම් බාරද්වාජ සද්ධං අගමාසේ අනුස්සවං ඉදානි වදේසේ පංචකෝයිමේ භාරද්වාජ ධම්මා දිට්ඨේව ධම්මේ ද්විධා විපාකාන් කතමේ පංච සද්ධා රුචි අනුස්සවෝ ආකාර පරිවිතක්කෝ දිට්ඨේ නිජානක්ඛන්තේ ඉමේ කෝ භාරද්වාජ පංච ධම්මා දිට්ඨේව ධම්මේ ද්විධා විපාකාන් අපේච භාරද්වාජ සුසද්ද හිතං ඒව හෝති තංච හෝති රිත්තං තුච්ඡං මුසා නොචේපි සුසද්දහිතං හෝති භූතං තච්ඡං අනඤ්‍යතා අපිච භාරද්වාජ සුරුචිතං යේව හෝති පේයාලම් ස්වානුස්සතං යේව හෝති පේයාලම් සුපරිවිතක්ඛිතං යේව හෝති පේයාලම් සුනිජ්ජායිතං යේව හෝති තංච හෝති රිත්තං තුච්ඡං මුසාම් නොචේපේ සුනිජ්ජායතං හෝති බොහෝතං තච්ඡං අනඤ්‍යතාම් සච්ච මනුරක්ඛතා භාරද්වාජ විඤ්ඤුණා පුරිසේන නාලමෙත්ත ඒකංසේන නිට්ඨංගන්තුං ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති චිත්තාවථාපන භෝගෝතම සච්ඡානුරක්ඛනා හෝති චිත්තාවතා සත්‍යමනුරක්ඛති සත්‍යානුරක්ඛණං මයං බවන්තං ගෝතමං පුච්ඡාමාති සද්ධා චේති බහරද්වාජ පුරිසස්ස හෝති එවං මේ සද්ධාතේ ඉති වදං සච්ච මනුරක්ඛති නත්වේව තාව ඒකංසේන නිට්ඨං ගච්ඡති ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති එත්තාවතා කෝ භාරද්වාජ සත්‍යානුරක්ඛනා හෝති එත්තාවතා සත්‍යමනුරක්ඛති එත්තාවතා ච මයං සත්‍යානුරක්ඛනං පඤ්ඤාතේම නත්වේව තාව සත්‍යානුබෝධෝ හෝති රුචේ චේපේ භාරද්වාජ පුරිසස්ස හෝති තේයාලම් අනුස්සවෝ චේපේ භාරද්වාජ පුරිසස්ස හෝති පෙය්‍යාලම් ආකාර පරිවිතක්කෝ චේති භාරද්වාජ පුරිසස්ස හෝස්ති පෙය්‍යාලම් දිට්ඨේ නිජානක්ඛන්තේ චේති භාරද්වාජ පුරිසස්ස හෝති එවං මේ දිට්ඨේ නිජානක්ඛන්තේ තේ ඉති වදං සච්ච මනුරක්ඛති නත්වේව තාවේ කංසේන නිට්ඨං ගච්ඡති ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති එත්තාවතා කෝ භාරද්වාජ සච්ඡානුරක්ඛනා හෝති එත්තාවතා සච්ඡේ මනුරක්ඛති එත්තාවතා ච මයං සච්ඡානුරක්ඛනං පඤ්ඤාතේම නත්වේව තාව සච්ඡානුබෝධෝ හෝති තී එත්තාවතා භෝගෝතම සච්ඡානුරක්ඛනා හෝති එත්තාවතා සච්ච මනුරක්ඛති එත්තාවතාච මයං සච්ඡානුරක්ඛනං තෙක්ඛාම කිත්තාවතාපන භෝගෝතම සච්ඡානුබෝධෝ හෝති කිත්තාවතා සච්ච මනුබුද්ධති සච්ඡානුබෝධං මයං භවන්තං ගෝතමං පුච්ඡාමාති ඉද භාරද්වාජ බික්ඛු අඤ්ඤතරංගාමං වා නිගමං වා උපනිස්සාය විහෙරති තමේනං ගහපති වා ගහපති පුত্তෝ වා උපසංකමිත්වා තේසෝ ධම්මේසෝ සමන්නේසති ලෝභනීයසෝ ධම්මේසෝ දෝසනීයසෝ ධම්මේසෝ මෝහනීයසෝ ධම්මේසෝ අත්ථේනකෝ ඉමස්ස ආයස්මතෝ තථාරූපා ලෝභනීයා ධම්මා යථාරූපේහි ලෝභනීයේහි ධම්මේහි පරයාදෙන්න චිත්තෝ අජානං වා වදෙය්‍ය ජානාමීති අපස්සන්වා වදෙය්‍ය පස්සාමීති පරන් වා තතත්ථාය සමාදපේය යම් පරේසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති තමේනම් සමන්නේ සමානෝ එවං ජානාති නත්තේකෝ ඉමස්සායස්මතෝ තථාරෝපා ලෝභනීයා ධම්මා යථාරෝපේහි ලෝභනීයේහි ධම්මේහි පරියාදෙන්න චිත්තෝ අජානං වාවදෙය්‍ය ජානාමේති අපස්සන් වාවදෙය්‍ය පස්සාමේති පරන් වා තතත්තාය සමාදපේය යම් පරේසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති තථාකෝ පනිමස්සායස්මතෝ කාය සමාචාරෝ තථා වචේ සමාචාරෝ යථාතං අලොද්දස්ස යං කෝපන අයමායස්මා ධම්මං දේසේති ගම්භීරෝ සෝ ධම්මෝ දොද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනේතෝ අතක්ඛාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ නස්සෝ ධම්මෝ සුදේශියෝ ලුද්ධේනාති යතෝනං සමන්නේ සමානෝ විසුද්ධං ලෝභනීයේ හේ ධම්මේ හේ සමනුපස්සතේති තතෝ නං උත්තරින් සමන්නේ සති දෝසනීයේසෝ ධම්මේසෝ අත්තේනකෝ ඉමස්ස ආයස්මතෝ තථාරෝපා දෝසනීයා ධම්මා යථාරෝපේහි දෝසනීයේහි ධම්මේහි පරියාදෙන්න චිත්තෝ අජානං වාවදේය ජානාමේති අපස්සන් වාවදේය පස්සාමේති පරන්වා තතත්තාය සමාදපේය යම් පරේසං අස්ස දීඝරත්සං අහිතාය දුක්ඛායාති තමේනම් සමන්නේ සමානෝ එවං ජානාති නත්තේ කෝ ඉමස්සායස්මතෝ තථාරෝපා දෝසනීයා ධම්මා යථාරෝපේහි දෝසනීයේහි ධම්මේහි පරයාදෙන්න චිත්තෝ අජානං වා වදෙය්‍ය ජානාමි තේ අපස්සන් වා වදෙය්‍ය පස්සාමි තේ පරන් වා තතත්තාය සමාදපෙය්‍ය යම් පරේසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති තථාකෝ පනිමස්සායස්මතෝ කාය සමාචාරෝ තථා වචේ සමාචාරෝ යතාතං අදොට්ඨස්ස යංකෝපනය මායස්මා ධම්මං දේසේති ගම්භීරෝසෝ ධම්මෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝපනේතෝ අතක්ඛාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ නසෝ ධම්මෝ සුදේශියෝ දුට්ඨේනාති යතෝනං සමන්නේ සමානෝ විසුද්ධං දෝසනීයේ ධම්මේ සමනුපස්සතේ තතෝ නං උත්තරින් සමන්නේ සති මෝහනීයේසෝ ධම්මේසෝ අත්තේනකෝ ඉමස්ස ආයස්මතෝ තථාරෝපා මෝහනීයා ධම්මා යථාරෝපේහි මෝහනීයේහි ධම්මේහි පරියාදෙන්න චිත්තෝ අජානං වා වදෙය්‍ය ජානාමේතේ අපස්සන් වා වදෙය්‍ය පස්සාමේතේ පරන්වා තතත්තාය සමාදපේය යම් පරේසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති තමේනම් සමන්නේ සමානෝ එවං ඥානාති නත්තේකෝ ඉමස්සායස්මතෝ තථා රූපා මෝහනීයා ධම්මාං යතාරෝපේහි මෝහනීයේහි ධම්මේහි පරියාදෙන්න චිත්තෝ අජානං වා වදෙය්‍ය ජානාමේති අපස්සන් වා වදෙය්‍ය පස්සාමේති පරන් වා තතත්තාය සමාදපේය්‍ය යං පරේසං අස්ස දීගරත්තං අහිතාය දුක්ඛාය තතහා කෝපනිමස්සායස්මතෝ කාය සමාචාරෝ තථා වචේ සමාචාරෝ යතා තං අමෝල්හස්ස යං කෝපනාය මායස්මා ධම්මං දේසේති ගම්බීරෝ සෝ ධම්මෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්ඛාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ නසෝ ධම්මෝ සුදේශියෝ මෝල් හේනාති යතෝනං සමන්නේ සමානෝ විසුද්ධං මෝහනේ හේ ධම්මේ හේ සමනෝපස්සති අත තස්මින් සද්ධං නිවේසේති සද්ධා ජාතෝ උපසංඛමතේ උපසංඛමේत्वा පෛරුපාසතේ පෛරුපාසන්තෝ සෝතං ඕදහතේ ඕහිත සෝතෝ ධම්මං සුනාතේ සොත්වා ධම්මං ධාරේතේ දතානං ධම්මානං අත්තං උපපරේක්ඛතේ අත්තං උපපරේක්ඛතෝ ධම්මා නිජ්ජානං කමන්තේ ධම්ම නිජ්ජානක්ඛන්ති ආසතේ ඡන්தோ ජායතේ ඡන්දජාතෝ උස්සහතේ උස්සහිත්වා තුලහතේ තුල ඊත්වා පදහතේ පයිසත්තෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති පඤ්ඤායකනම් අතිවිජ්ජ පස්සති එත්තාවතාකෝ භාරද්වාජ සත්‍යානුබෝධෝ හෝති එත්තාවතා සත්‍ය මනුබුද්ධති එත්තාවතාජ මයං සත්‍යානුබෝධං පඤ්ඤාපේම නත්වේවතාව සත්‍යානුපත්තේ හෝති තේ එත්තාවතා භෝගෝතම සත්‍යානුබෝධෝ හෝති එත්තාවතා සත්‍ය මනුබුද්ධති එත්තාවතා ච මයං සත්‍යානුබෝධං තෙක්ඛාම කිත්තාවතා පන භෝගෝතම සත්‍යානුපත්තේ හෝති කිත්තාවතා සත්‍ය මනුපාපුනාතේ සච්ඡානුපත්තිං මයං බවන්තං ගෝතමං පුච්ඡාමාති තේසං යේව කෝ භාරද්වාජ ධම්මානං ආසේවනා භාවනා බහුලී කම්මා සච්ඡානුපත්ති හෝති එත්තාවතා කෝ භාරද්වාජ සච්ඡානුපත්ති හෝති එත්තාවතා සච්චමනුපාපුනාතේ එත්තාවතාච මයං සච්ඡානුපත්තිං පඤ්ඤාපේමාතේ එත්තාවතා භෝගෝතම සච්ඡානුපත්ති හෝති එත්තාවතා සච්ඡමනුපාපුනාතේ එත්තාවතාච මයං සච්ඡානුපත්තිං පෙක්ඛාම සච්ඡානුපත්තියා පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ සච්ඡානුපත්තියා බහුකාරං ධම්මං මයං බාන්සං ගෝතමං පුච්චමාති සච්ඡානුපත්තියා කෝ භාරද්වාජ පදානං බහුකාරං නොචේ සංපදහෙය්‍ය නයිදං සත්‍යං අනුපාපුනේය යස්මාච කෝ පදහතේ තස්මා සත්‍යං අනුපාපුනාති තස්මා සත්‍යානුපත්තියා පදානං බහුකාරන්ති පධානස්ස පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ පධානස්ස බහුකාරං ධම්මං මයං බාන්තං ගෝතමං පුච්ඡාමාති පධානස්ස හෝ භාරද්වාජ තුලනා බහුකාරං නොචේතං තුලේය නයිදම් පදෙහෙය යස්මාජ කෝ තුලේති තස්මා පදහති තස්මා පධානස්ස තුලනා බහුකාරාති තුලනාය පන බොහෝ ගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ තුලනාය බහුකාරං ධම්මං මයං බාන්තං ගෝතමං පුච්ඡාමාති තුලනාය කෝ භාරද්වාජ උස්සාහෝ බහුකාරෝ නොචේතං උස්සහේය නයිදං තුලේය යස්මාචකෝ උස්සහතේ තස්මා තුලේති තස්මා තුලනාය උස්සාහෝ බහුකාරෝති උස්සාහස පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ උස්සාහස බහුකාරං ධම්මං මයං බන්තං ගෝතමං පුච්ඡාමාති උස්සාහස්සකෝ භාරද්වාජ ඡන්தோ බහුකාරෝ නොචේතං ඡන්தோ ජායේත නයිදං උස්සහේය යස්මාච කෝ ඡන්தோ ජායතේ තස්මා උස්සහතේ තස්මා උස්සාහස්ස ඡන්தோ බහුකාරෝති ඡන්දස්ස පන භෝ ගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ ඡන්දස්ස බහුකාරං ධම්මං මයං බාන්තං ගෝතමං පුච්ඡාමාති ඡන්දස්සකෝ භාරද්වාජ ධම්ම නිජ්ජානක්ඛන්තේ බහුකාරං නොචේතං ධම්ම නිජ්ජානං කමෙය්‍යොං නයිදං ඡන්தோ ජායේත යස්මාච කෝ ධම්ම නිජ්ජානං කමන්තේ තස්මා ඡන්தோ ජායතේ තස්මා ඡන්දස්ස ධම්මනිජානක්ඛන්තේ බහුකාරාත්තේ ධම්මනිජානක්ඛන්තේ ආපන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ ධම්මනිජානක්ඛන්තේ ආ බහුකාරං ධම්මං මයං භන්තං ගෝතමං පුච්ඡාමාති ධම්මනිජානක්ඛන්තියා කෝ භාරද්වාජ අත්ථෝප පරික්ඛාරා බහුකාරාං නොචේ සංගත්තං උපපරික්කේය නයිදන් ධම්මනිජ්ජානං කමෙය්‍යොම් යස්මාච කෝ අත්තං උපපරික්ඛතේ තස්මා ධම්මනිජ්ජානං කමන්තේ තස්මා ධම්මනිජ්ජානක්ඛන්තියා අත්තෝපපරික්ඛා බහුකාරාති අත්තෝපපරික්ඛාය පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ අත්තෝපපරෙක්ඛාය බහුකාරං ධම්මං මයං බාන්තං ගෝතමං පුච්ඡාමාති අත්තෝපපරෙක්ඛාය කෝ භාරද්වාජ ධම්ම ධාරණා බහුකාරං නොචේතං ධම්මං ධාරේය නයිදං අත්තං උපපරෙක්ඛේය යස්මාච කෝ ධම්මං ධාරේති තස්මා අත්තං උපපරෙක්ඛති තස්මා අත්ථෝපපරික්ඛාය ධම්මධාරණා බහුකාරාති ධම්මධාරණාය පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ ධම්මධාරණාය බහුකාරං ධම්මං මයං භවන්තං ගෝතමං පුච්ඡාමාති ධම්මධාරණාය කෝ භාරද්වාජ ධම්මසවණං බහුකාරං නොචේතං ධම්මං සුනේය නයිදන් ධම්මං ධාරේය යස්මාච කෝ ධම්මං සුනාතේ තස්මා ධම්මං ධාරේති තස්මා ධම්ම ධාරණාය ධම්ම ශවණං බහුකාරන්ති ධම්ම ශවනස්ස පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ ධම්ම ශවනස්ස බහුකාරං ධම්මං මයං බහන්තං ගෝතමං පුච්ඡාමාති ධම්ම ශවනස්සකෝ භාරද්වාජ සෝතාවධානං බහුකාරම් නොචේ සංසෝතං ඕදහෙය්‍ය න ඉදං ධම්මං සුනේය්‍ය යස්මාච කෝ සෝතං ඕදහති තස්මා ධම්මං සුනාති තස්මා ධම්ම ශවනස්ස සෝතාවධානං බහුකාරන්ති සෝතාවධානස්ස පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ සෝතාවධානස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගෝතමං පුච්ඡාමාති සෝතාවධානස්ස කෝ භාරද්වාජේ පෛරුපාසනා බහුකාරා නොචේතං පෛරුපාසෙය්‍ය නයිදං සෝතං ඕදහෙය්‍ය යස්මාච කෝ පෛරුපාසතේ තස්මා සෝතං ඕදහතේ තස්මා සෝතාවධානස්ස පෛරුපාසනා බහුකාරාති පෛරුපාසනාය පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ පෛරුපාසනාය බහුකාරං ධම්මං මයං භවන්තං ගෝතමං පුච්ඡාමාති පෛරුපාසනාය කෝ භාරද්වාජ උපසංකමනං බහුකාරං නොචේතං උපසංකමේය නයිදං පෛරෝපාසෙය්‍ය යස්මාචකෝ උපසංකමති තස්මා පෛරෝපාසති තස්මා පෛරෝපාසනාය උපසංකමනං බහුකාරන්ති උපසංකමනස්ස පන භෝගෝතම කතමෝ ධම්මෝ බහුකාරෝ උපසංකමනස්ස බහුකාරං ධම්මං මයං බාන්තං ගෝතමං පුච්ඡාමාති උපසංකමනස්සකෝ භාරද්වාජ සද්ධා බහුකාරා නොචේතං සද්ධා ජායේත නයිදං උපසංකමෙය්‍ය යස්මාච කෝ සද්ධා ජායතේ තස්මා උපසංකමතේ තස්මා උපසංකමනස්ස සද්ධා බහුකාරාති සත්‍යානුරක්ඛණං මයං භවන්තං ගෝතමං අපොච්චිම්හ සච්ඡානුරක්ඛනං භවං ගෝතමෝ ව්‍යාකාශේත් සංච පනම්හාකං රුච්චති චේව කමතිච තේන චම්හා අත්තමනා සච්ඡානුබෝධං මයං භවන්තං ගෝතමං අපොච්චිම්හ සච්ඡානුබෝධං භවං භෝ ගෝතමෝ ව්‍යාකාශේත් තංච පනම්හාකං රුච්චති චේව කමතිච තේන චම්හා අත්තමනා සච්ඡානෝපස්සෙන් මයං භවන්තං ගෝතමං අපොච්චිම්හ සච්ඡානුපස්සෙන් භවං ගෝතමෝ ව්‍යාකාශේ තංච පනම්හාකං රුච්ඡති චේව කමති ච තේන චම්හා අත්තමනා සච්ඡනෝපත්ත්‍යා බහුකාරං ධම්මං මයං භවන්තං ගෝතමං අපොච්චිම්හ සච්ඡනෝපත්ත්‍යා බහුකාරං ධම්මං භවං ගෝතමෝ ව්‍යාකාශේ තංච පනම්හාකං උරුච්ඡති චේව කමතිච තේන සම්හා අත්තමනා යං යදේවච පනමයන් භවන්තං ගෝතමං අපොච්චිම්හ තං සදේව භවං ගෝතමෝ ව්‍යාකාශේ තංච පනම්හාකං රුච්ඡති චේව කමතිච තේන සම්හා අත්තමනා මයන් හි භෝ ගෝතම පුබ්බේ ඒවං ජානාම තේජමොණ්ඩකා සමනකා ඉබ්බා කන්හා බන්දෝ පාදා පච්චා කේච ධම්මස්ස අඤ්ඤාතාරෝති අජානේසි වතමේ භවං ගෝතමෝ සමනේසෝ සමන තේමං සමනේසෝ සමන පසාදං සමනේසු සමන ගාරවං අබෙක්ඛන්තං බොහෝ ගෝතම අබෙක්ඛන්තං බොහෝ ගෝතම පේයාලම් උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති චංකේ සුත්තං පංචමං